තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රයේ 11 වෙනි ගාථාව මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ අටලෝ ධාමට සිත කම්පණය නොවි පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් දේශනා කරනසේක. මේ අටලෝ ධාම මේ ලෝකේ නිර්මාණය යන බව භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව තුලින් පිළිඹු කරනසේක. මේ ලොව හැම තැනම පිරීලා තියෙන්නේ මේ ලොවේ සෑම කාරණාවක්ම පවතින්නේ මේ අටලෝ දහම මත කියන එක භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව තුලින් ලෝකයට ප්‍රකාශ කරනසේක. අපි වටා ගන්න ඕනේ සෑම තථාගතයන් වහන්සේගේ වචනයක් තුලින්ම උන්වහන්සේ මේ ලෝකයට කියන්නේ මොනවද සැබෑ බුද්ධ පණිවිඩය මොකක්ද කියන එක. මේ අටලෝ දාම තුලින් ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස දුක සැප කියන කාරණා අටක් අන්තර්ගතයි. අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ දුක කියන කාරණාව. මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයකට මේ අටලෝ දාමට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අටලෝ දාමට කම්පණය වෙන්න සිද්ධ වෙනවා. මේ කම්පණයෙන් කොහොමද බේරෙන්නේ නිදාස් වෙන්නේ කියන එක පිළිබඳවත් අපි දැනුවත් විය යුතුයි. එනම් මේ චෛතසිකය මේ අටලෝ දාමේ දුකක් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා බලනකොට මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් තුලම දුකක් පවතිනවා. මොකද්ද මේ දුක? දැකීමේ දුක. දැකපු දේ කුමක්ද කියලා අඳුනා ගැනීමේ දුක. අඳුනාගත් දේ සාකච්ඡා කිරීමේ දුක. සාකච්ඡා කරපු දේ මතක තබා ගැනීමේ දුක. මතක තියෙන දේ තව කෙනෙකුට කියන්න ඕනේ කියන දුක. කියනකොට ඇතිවෙන මානසික විඩාවේ දුක ඒ විඩාවේ කලකිරීම දුක කලකිරීම නිසා හැම දෙයක්ම අත්හැරීමේ දුක අත්හැරලා නිවා ගැනීමේ දුක කියලා මේ දුකේ මට්ටම් තියෙනවා 32ක් මේ දුකක් නිකන් ඇති වෙලා නැහැ මේ දුකක් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා වතුර නිකන් ඇති වෙලා නැහැ. පස නිකන් ඇති වෙලා නැහැ. වාතය නිකන් ඇති වෙලා නැහැ. ආලෝකය නිකන් ඇති වෙලා නැහැ. ඒක ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. එහෙනම් අපේ මේ දුක පිළිබඳව කතා කරනකොට දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට එක ක්‍රමයක් මුල් කරගෙන තමයි ගොඩාක් දුරට අපි දේශනා කරනු ලබන්නේ මේක සංකීර්ණ විෂයක් නිසා. භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකයේ නිවි වදාළ සැනසී දේශනා කරපු මේ දුක්ඛ සත්‍ය ගැඹුරෙන් ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් විග්‍රහ කරනු ලබනවා නම් මේ දුක්ඛ සත්‍ය දේශනා කරන්නට බණවාර 32ක් දේශනා කරන්න ඕනේ අඩුම තරමින් පැය 32ක් යනවා. ඒකට හේතුව තමයි මේ දුක්ඛ පවතින ස්වභාවයන් තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් කතා කළා සාකච්ඡාවට භාජනය කළා මේ ලෝකේ කිසිම දුකක් නැහැ කියලා සන්තෝෂයෙන් ඉනාවෙවි ඉන්න මිනිසයාගෙන් ඇහුවාම දුකක් නැහැ කියන එක දුකක් නෙමෙයිද කිව්වම එයාගේ ඉනාව නැවතිනවා. එයාගේ සන්තෝෂය తాවකාලිකව නැවතිලා කල්පනා කරනවා මේ දුකක් නැහැ කියන එකත් මට දුකක් නේ. එතකොට එයාත් මේ 32ක් තියෙන මේ දුක්ඛ තරලවලින් එක තරලයකට අහුවෙලා එයා අහුවෙච්ච බව දන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ සෑම සත්වයක්ම දුක් විඳිති කියලා කිව්වම ඒක නිවැරදි ප්‍රකාශයක්. සියලු සත්වයෝ දුක් විඳති. සියලු සත්වයෝ දුකෙන් පෙළති. සබ්බේ සංස්කාරා දුක්ඛා. එහෙනම් මේ ලෝකයේ පවතින සෑම සංස්කාර ධර්මයක්ම දුකක් නම් මේ ලෝකයේ පවතින සෑම නාමයක් රූපයක් තුල පවතින්නේ දුකක් නම් මේ අටලෝ දහමේ දුක කියන ධර්මය මේ ලෝකයේ සෑම අංශුවක් තුලම අන්තර්ගතයි. ඒ නිසා අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ දුක පවතින දුක නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය. එහෙනම් තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ දේශනා කරන මේ ධර්මය අපි ඉස්සලාම දකිනවා කොහොමද මේ ආයතන අයට මේ දුක කියන අටලෝ දාම ගෝචර වෙන්නේ මේ ආයතන අයට කොහොමද මේ දුක කියනක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා බලනකොට අපට තේරෙනවා මේ දැකීම දුකක් කියලා. ඇයි මේ දේවල් ලස්සනයි කියලා දකිනවා නම් ලස්සන දැකපු දේ කලින් තියෙන්න ඕනේ. ඉපදිච්ච දරුවෙක් හැමදාම අපි ලස්සන නැති ලෝකයක එයාව ඇතිදැඩි කරුවාම එයා උසමාත් වෙලා ලොකු වෙලා එයාගෙන් ආනවා අපි පුතා මේ ලෝකේ මොනවද ලස්සන කියලා එයා ඒ ලස්සන නැති අවලක්ෂණ ලෝකේ වඩාත්ම ලස්සනයි කියලා ඉතන අවලක්ෂණ කාරණාවක් පෙන්නලා කියනවා මේ ලෝකේ ලස්සනම දේ මේක කියලා බලනකොට එතන වඩාත්ම අවලක්ෂණ දේවල් වලට සාපේක්ෂව ඒක ලස්සනයි. නමුත් ලස්සන ලෝකෙට ගෙනිච්චාම ඒක තරම් අවලක්ෂණ එකක් නැහැ. එන එතන තියෙන සුන්දර දේන් තමයි ලස්සන තෝරගත්තේ. මිනිස්සු 20ක් විතර එක තැනක හිටවලා මේකෙන් ලස්සනම කෙනා තෝරන්න කියලා කිව්වම එයා එක්කෙනෙක්ට කියනවා මෙයා නම් හරි ලස්සනයි කියලා. හැබැයි ඒක මිනිසුන්ට සාපේක්ෂව ගන්න කාරණාවක් මිසක් ගමකට සාපේක්ෂව ගන්න දිස්ත්‍රික්කයකට සාපේක්ෂව ගන්න ප්‍රදේශයකට සාපේක්ෂව ගන්න රටකට සාපේක්ෂව ගන්න එකක් නෙමෙයි ලෝකෙට සාපේක්ෂව ගන්න එකක් නෙමෙයි එහෙනම් ලස්සනම කෙනා හොයන්න නම් මුළු ලෝකෙට සාපේක්ෂව මුළු ලෝකෙම ලස්සන කෙනා හොයන්න ඕනේ එහෙම හොයලා ගත්තාම එයා මේ ලෝකෙට සීමා සහිත කෙනෙක් ඒ ජනපද කල්යාණිව එක්කගෙන ගිහින් දිව්‍ය ලෝකෙට වුවාම අර අකුණු වැඩිච්ච වැඳිරියෙක් වාගේ එච්චර අවලක්ෂණයි හේතුව දිව්‍ය ලෝකේ මිනිසුන්ට කිට්ටු කරන්න බෑ ඒ තරම් අවලක්ෂණයි ජනපද කල්යාණී එහෙනම් අපට මේ තථාගතයන් වහන්සේගේ සෑම කාරණාවක් තුළින්ම වඩාත්ම පෑදලි වෙන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් අපි හිතන මට්ටමින් නෑ ඒ යථාර්ථයයි දකින්න ඕනේ ලස්සන අවලක්ෂණ වෙන ප්‍රශ්නයක් මේ ලෝකයේ කිසිම දෙයක් අපි හිතන මට්ටමින් නෑ. මේ ලෝකයේ පවතින ක්‍රමයක් තියෙනවා. භ්‍රමණය වෙන්න සමීකරණයක් තියෙනවා. ඇති වෙලා පැවතිලා නැති වෙන්න කාලය තීරණය වෙන මූලධර්මයක් තියෙනවා. බිහි වෙන්න ක්‍රමයක් තියෙනවා. මැරෙන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් භෞතික වස්තු මේ හැම දෙයක්ම ජීර්ණය වෙලා දි รา පත් වෙලා යනවා මේකට ආයුෂය තීරණය කරන්නට ක්‍රමවේදයක් පවතිනවා එහෙනම් මේකට කියනවා අපි විශ්ව නීතිය. එහෙම නැත්නම් න්‍යාය ධර්මය. මේකට අනුව මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. අපේ ඉපදීම අපට නවත්ත ගන්න පුළුවන් නම් ඊටු ටික ඉබේ නවතිනවා. ජීවිතය අපට නවත්තන්න බෑ. ලෙඩ වෙනක නවත්තන්න බෑ. රෝගාතුර වෙලා දුක් විඳින එක නවත්තන්න බෑ. මරණය නවත්තන්න බෑ. හැබැයි මේක ඔක්කොමට කලින් එන ඉපදීම විතරක් අපට නවත්තන්න පුළුවන්. මේම ක්‍රමයක් තියෙන බව තථාගතයන් වහන්සේ විතරක් තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ ඉපදීම කියන ධර්මයේ විතරක් ඕන නම් වෙනස් කරන්න පුළුවන් අනිත් ඒවා මොකවත් වෙනස් කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ පරිණිරවාණය උන්වහන්සේ වෙනස් නොකලසේක ජීවිතයේ වයසට යන එක උන්වහන්සේ වෙනස් නොකලසේක ලෙඩ රෝග වලටපත් වෙලා ඒ විඳපු සෑම වේදනාවක් දුකක්ම දුක් වෙනස් නොකලසේක. උන්වහන්සේගේ පරිණිරවාණය උන්වහන්සේ වෙනස් නොකලසේක කියනකොට අපට තේරෙනවා ඉපදීම විතරයි අපට වෙනස් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනම් මේ අටලෝ දාමට අනුව මේ දුක කියන අන්තය එහෙම නැත්නම් මේ ධර්මතාවය මේ සෑම නාමයක් රූපයක් තුළම අන්තර්ගත වෙලා තියෙන ධර්මතාවයක් අපි මේ ලෝකේ දකිනවා කියලා කියන්නේම අපි දුකට අවු වෙනවා. දැකපු දේ තේරුම් ගන්නවා මේකයි මම දැක්කේ කියලා හිතනවායි කියලා කියන්නේ එයා වඩාත් දුකට අවු වෙනවා. ඒ තේරුම් ගත්ත දේ මතකේ රඳවගෙන මතක තියා ගන්නවා කියන්නේ වඩා වඩා දුකට අවු වෙනවා. ඒ මතකේ රැඳිච්ච ටික කාටරි කියන්න වෙරදරනවායි කියලා කියන්නේ එයා ඊ타ත්ම දුකට අවු වෙනවා. ඒක මිනිස්සු පිළිගන්න ඕනේ. ඒක මිනිස්සු අනුමත කරන්න ඕනේ, විශ්වාස කරන්න ඕනේ. එහෙම කියලා එයා මිනිසුත් එක්ක පොරබදිනකොට එයා තරම් දුක් විඳින කෙනෙක් නැහැ. දුක් විඳීමේ තරංගයක් තිබ්බාම එයාට තමයි පළවෙනි තැනම වෙන්නේ. එහෙනම් මේ දුක කියන එක මේ ලෝකයේ හැමතැනම පවතිනවා නම් දුක කියන එක අපි හැමෝටම පොදු වූ ධර්මතාවයක් නම් අපි මේ ලෝකෝත්තර ගමනේ යනකොට මේ දුක කියන එක අනාගාමි ඵලයේ ඉන්න ශ්‍රාවකයෙකුට පරිසම් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධ වෙන්න ඕනේ. එයාටත් දුක පරිසම් දෙනවා. එයා දුක් විඳිනවා. හැබැයි එයා දුක් විඳින බව දන්නේ එයා විතරයි. දැන් බලන්න ගොඩාක් කියලා ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැකලා මේ දේවල් මේ විදියට වෙන්නේ මේ මේ කරුණ මේ විදියට වෙන්නේ කියන මතකය එයා තුළ තියෙනවා ඒ පවතින ධර්මය දැන් එයාට දුකක්. අපි වතුර ගිලුන්නේ අපට උස්ම ඉරවුන්නේ පීනගන්න බැරුව අපේ ජීවිතයත් එක්ක පොරබැද්දේ නැහැ. අපි ඔරුවක ඉඳගෙන වාඩි වෙලා විවේක සුවෙන් වතුර මත ඉතියත් අපි දන්නවා මේ ඔරුවෙන් එළියට කකුල තිබ්බොත් ගිලෙනවා. අබල පදින එක නැවතුව ජීවිත කාලෙම මේ සයුරේ ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් අනාගාමි වුණාට එයා තාම ඉන්නේ ඔරුවේ. ධර්මයේ කියන ඔරුව තදින් අල්ලාගෙන ඉන්නවා. ඔරුවේ ඉන්න තාක්කල් විතරයි එයාට ආරක්ෂාව බැරි වෙලාවත් ඔරුව අත්හැරියානම් එයාට සිද්ධ වෙනවා. පෘතුජන අය මේ කාම ලෝකයේ මරණයටපත් වෙනවා වාගේ එයාටත් මරණයටපත් වෙන්න. රාහතෙක් විතරක් මා කෙලෙස් සාගරයෙන් එතර වෙච්ච තනන් වහන්සේ නමක් කියලා අපිට කියන්න පුළුවන්. උන්වහන්සේ මේ ධර්මයේ ඔරුව මේ අබල නම් වූ කමඨාන එහෙම පාවිච්චි කරලා උන්වහන්සේ කෙලෙස් සාගරයේ තරණය කරලා එතරට ගියා. උන්වහන්සේ විමුක්තියටපත් වුණා. හැබැයි මේ අනාගාමි ශ්‍රාවකයා තාම මේ ඔරුවේ ඉන්නේ. එයා තාම සාගරයේ මැද ඉන්නේ ගොඩාක් ගැඹුරුයි. අනතුරුදායක මත්ස්‍යෝ ඉන්නවා. නාඳුනන විශාල සත්තු ඉන්නවා. රැලියෙන්න පුළුවන්. සුලිසුලන් එන්න පුළුවන්. වතුරේ කැළඹිල්ලක් ඇති වෙන්න පුළුවන්. Tamanට විඩාවක් ඇති වෙච්ච නිසා ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ මාමූදේ වෙන්න පුළුවන්. මොකද්ද මේ රැලි කියලා කියන්නේ දායකයන්ගේ ප්‍රශ්න ඥාතින්ගේ ප්‍රශ්න ිතවතුන්ගේ ප්‍රශ්න එනකොට මේ සිත දුස්සිය වෙන්න පුළුවන් අපට යම්කිසි කෙනෙක් කතා කරලා අපේ ආන්දුරනේ මෙම ප්‍රශ්නයක් කියලා කිව්වාම එයා අපේ දරුවෙක් නම් අපට මේ මහානකම ඉඳලා එයාට උදව් කරන්න බෑ උපකාර කරන්න බෑ එයාට පීඩ වෙන්නේ කොහොමද කියලා নানা ප්‍රකාර විදිහට කැළඹෙනකොට අපි මානසික රෝගියෙක් වෙනවා. අන්න බලන්න රැලි වලට මේ ඔරුව පෙරලෙන්න හදනවා. සුලි සුලඟක් වෙනවා. ඒ කියන්නේ අපට මේ ශාසනයේ යම් යම් ප්‍රශ්න ගැටලු ඇවිල්ලා දායකයන්ගේ ගැටලු ඇවිල්ලා මේක දරාගන්න බැරි තරම් මේ ස්ථානය අත්හරින්න තරම් ඉතනවා කියන්නේ ඔරුව අත්හැරන්නේ සුලි සුලඟට පෙරළුනොත් විතරයි. අන්න සුලි සුලඟකුත් එනවා. මේක පේන්නේ නැති සුලි සුලඟක්. මෝද කැළඹිලා මේක පෙරලන්න හදනවා අල්ලාගෙන පොර බැඳගෙන ඉන්නවා පෙරලෙන්නමයි හදන්නේ ඒ කියන්නේ අපේ සිත කැළඹිලා මම මේම කරනවා මම ඒ විදිහට කරනවා මම ආවල් තැනට යනවායි කියලා নানা ප්‍රකාර කැළඹිලි මූද තුලම මූද ඇති වෙනවා එයා තුලින් එයාටම ඇති වෙන කැළඹිලි නිසා ඔරුව පෙරලෙන්න අදනවා මේ විදිහේ ප්‍රශ්න වලින් බේරෙන්න නම් අපි මේ දුක කියන සත්‍යතාවය වටහා ගන්න ඕනේ මේ ලෝකේ සෑම තැනම දුකක්. එහෙනම් අපි මේ අටලෝ ධාම තුලින් අපි දැක්කා ලාභ අලාභ කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයටපත් වෙන ක්‍රමවේදය. නින්දා ප්‍රශංසා කියලා කියන්නේ සකු르දාගාමි මාර්ගයේ සකු르දාගාමි ඵලය. යස අයස කියලා කියන්නේ අනාගාමි මාර්ගය අනාගාමි ඵලය දුක සැප කියලා කියන්නේ අරියත් මාර්ගය අරියත් ඵලය එහෙනම් මෙතන අරියත් මාර්ගය යන උත්තමයා මේ සම්පූර්ණ දුක නිවන්ට ඕනේ දුක පිළිබඳ පවතිනා වූ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරලා ඒක ඉවර කරන්න ඕනේ එහෙනම් මේ ඇස් දෙකෙන් මේ දකින්න හැම දෙයක් තුළම දුකක් පවතින බව මේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා දැකීම දුකක් ඒ දැකීම තුලින් අටගන්නා වූ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කිරීම දුකක්. ඒ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මතාවයන් මතකයේ තබා ගැනීම දුකක්. එනම් මේ ලෝකයේ ඇස් ඇරියොත් අපි දුකට අවු වෙනවා කෙනක ප්‍රත්‍යක්ෂ වුණාම එයා ඇස් වලින් අම්බෙන දුක අත්හරිනවා. පේන බව දැනගෙන ඉන්නවා මොනවද පෙනුනේ මොනවද මන් දැක්කේ ඒ දැකපු දේ මතක තියාගන්න ඕනේ කියන අදහස් මොකවත් නැහැ දැක දැක අත්තරිනවා, පෙනිපෙනි අත්තරිනවා. අපි කියනවා බලන්න පෙනිපෙනි අත්තරියනේ මේක වැටෙන්න ඇරියනේ. එහෙනම් ඒ විදිහට මේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ඇස් වලින් ඇතිවෙන්නා වූ කර්ම වලින් නිදහස් වෙනවා. තවත් දුකක් තමයි මේ ලෝකේ පවතින්නේ. මේ කන් වලට ඇයෙන ශබ්ද නාන ප්‍රකාර පරුස වාච සම්පප්පලාප පිසුනා වාච මුසාවාද මේවා ඇහෙනකොට අපි নানা ප්‍රකාර විතර කැළඹිලා දුක වඩා ගන්නවා පුංචි ළමයි වඩා ගන්නවා වාගේ කැමැත්තෙන් වඩා ගන්නේ කවුරුත් පොඩි ළමයි අකමැත්තෙන් වඩා ගන්නෑ අපි කැමැත්තෙන් දුක වඩා ගන්නවා අසුවලා මට මේම එකක් කිව්වා මම ඒකට පලි ගන්නවා අසුවලා මට අගෞරව කළා මමත් එයාට මෙකට එක කරනවා අසුවලා මට නිඳා කළා මම හොඳ පාඩමක් උගන්වනවා අන්න එයා දුක වැළඳගත්තා. එහෙනම් අපේ කන් වලට ඇයෙන සෑම ශබ්දයක්ම ශබ්දයක් නෙමෙයි දුකක් කියන එක මේ රාත් මාර්ගයේ යන අනාගාමි ඵලයේ ඉන්න උත්තමයා තේරුම් ගන්නවා. ඇහෙන්නේ මොනවද? දුක. එහෙනම් පෙනුනේ මොනවද? එහෙත් දුක. එහෙනම් ඇයෙන සෑම වචනයක්ම එයා විග්‍රහ කරලා බලනවා හේතුව අරියත් මාර්ගයේ යන නිසා එයාට ගොඩාක් ප්‍රඥාව වැඩි. යම්කිසි කෙනෙක් එයාට අවිල්ලා ප්‍රශංසා කරනකොට එයා බලනවා ආවල් චෛතසිකය ඇති වුණා ලෝභ සාගත චෛතසිකයක් උපේක්ඛා සාගත චෛතසිකයක් එතකොට සෝමනස්ස චෛතසිකයක් දෝමනස්ස චෛතසිකයක් දික්ටි සම්ප්‍රයුක්ත දික්ටි විප්පයුක්ත මේ විදිහට මේ චෛතසික වලින් ඔක්කොම විග්‍රහ කරලා බලනකොට මේ ඇහිලා තින්නේ ඔක්කොම චෛතසික 121ක් මේ හැම දෙයක් තුළම දුකක් පවතිනවා, කර්මයක් පවතිනවා. චේතනම් වික්කවේ කම්මං වදාමිනම් ඇයෙන සෑම වචනයකටම චේතනාවක් ඇති වෙනවා නම් ඇයෙන වචනයක් හැම එකක්ම චේතනාවක් බවට පත් වෙනවා නම් එහෙනම් කර්ම නේද මේ ගොඩනගන්නේ ඇයෙන තරම කර්ම නේද ඇහිලා තියෙන්නේ අන්න මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ ඥාණය තුලින් එයාට වැටහෙනවා මගේ කන් වලින් ඇහිලා තියෙන සෑම ශබ්දයක් නිසාම මම දුකට අවුලා මේ අටලෝ ධාමේ තාම මම අත්වෙනි ධාමට මං අවුවෙනවා අනිත් ඒවට බේරි බේරි ගියාට ඉහළ තලයේවට මං අවුවෙනවා මේකෙන් බේරෙන්න ඕනේ ඇහිච්ච බව පමණක් දැනගෙන 100න් ඉන්නවා එතනින් එයාට මොකවත් එයා අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇහිච්ච දේ මොකද්ද කියලා විමර්ශනය කරන්නේ ඒ විමර්ශනය කරලා දැනගත්ත කාරණා ටික මතක තියාගන්න. මතක තියාගත්ත කාරණා ටික කාටරි කියන්න ඕනේ කියලා බලාපොරොත්තු වදන්න. එහෙම කාටරි කියනකොට මේ මිනිස්සු අපට බලාපොරොත්තු වෙන්න ඕනේ මේක ආගන්න ඕනේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ මට කීකරු වෙන්න ඕනේ කියලා එහෙම බලාපොරොත්තු හදන්න. එහෙනම් පියවරෙන් පියවරට මේක වවාගෙන යන ක්‍රමවේදයක් එයා අදන්නේ. ඇයිච්ච බව දැනගත්ත එතනින් නවත්ත ගන්නවා. කර්මය ඇති වුණා ඇති වුණාට කර්මය වැඩක් නැහැ කර්මයට පවතින්න බැරුව ගියා මේ ලෝකේ පවතින්න පුළුවන් නම් විතරයි අපට ප්‍රතිඵල හම්බෙන්නේ උදාහරණයකට අපි ඉදිරියේ තියෙන මේ පොල්ගා පොල්ගා පැල කරලා පොල්ගා ටිකක් උඩට එනකොට අපි පොල්ගා කපලා දැම්මනම් ඒ පොල්ගා එතනින් ඉවරයි හේතුව ඒකෙන් ඇතිවෙන්නා වූ කොළ නැවත ඇති වෙන්නේ ඒ පොල්ගයේ තියෙන පැලවීමේ එම නැත්තම් වර්ධනය වීමේ මූල බීජය කැපුණාම එතනින් එයාට ඒක පැලවෙන්නේ කුණු වෙලා යනවා බැරි වෙලාවත් වතුර දාලා පොර දාලා ඒක ආරක්ෂා කෙරුවොත් අවුරුදු 5ක් 6ක් විතර යනකොට අපට පොල් කඩන්න සිද්ධ වෙනවා ඒ පොල් ගස්වල ඇයි පීදෙන්නේ නැත්තේ කියලා දුක් වෙන්න සිද්ධ වෙනවා. පීදෙනකොට අනේ පීදුනා කියලා සන්තෝෂ වෙන්න සිද්ධ වෙනවා. පීදිච්ච ටික පරිස්සම් කරන්න ඕනේ. සත්තුන්ට ඒක කණ්ඩ දීලා බෑ සත්තු එලවන්න ඕනේ. දැන් එයාට මුරකාරයෙක් වෙන්න සිද්ධ වෙනවා මේ පොල් ගාට. එයා කැපකරු දායකයෙක් වෙනවා මේ පොල් ගාට හේතුව මේ පොල් ගා පෝෂණය කරන්නේ සම්පූර්ණයෙන් එයා. වතුර දෙන්න ඕනේ, ආරක්ෂාව දෙන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ, ඒකේ අනසු අයින් කරන්න ඕනේ. එහෙනම් මේ පොල්ගාට එයා 10කෙක් වෙලා පොල්ගා පෝෂණය කරනවා. එයා එතනට සිර වෙලා, එතන මුර කරුවෙක් වෙලා. එහෙනම් මේ හොඳම උදාහරණය මේ පොල්ගා. එහෙනම් අපේ ජීවිතයේ යම්කිසි සංඥාවක් මේ කනට ඇතුල් වෙනකොට ඒ ඇතුල් වෙන සංඥාව අපි පැලකිරුවොත් අන්න එතකොට තමයි පොල් පීඩනා වාගේ මේකෙන් ප්‍රතිඵලයක් එනවා. හේතුව ඇති වෙලා හේතුව නඩත්තු වුණොත් විතරයි ප්‍රතිඵලයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් හේතුව තියනවා ඵලයක් නැහැ. ඇයිච්ච බව දන්නවා ඒකෙන් ප්‍රතිඵල නැහැ. ඇයි ඇයිච්ච දේ මොනවද කියලා දැනගත්තේ නැහැ. දැනගත්ත දේ මතක තියාගත්තේ නැහැ. ඒක නැවත නැවත මෙනෙහි කළේ නැහැ. කාටවත් කිව්වේ නැහැ. ඒ නිසා විශාල කර්ම එකතු කරගත්තේ නැහැ. ඇහිච්ච බව දැනගෙන 100න් හිටියා. එහෙනම් මේ විදියට අපිට පුළුවන්කම තියෙනවා මේ කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය අපට කල්ැතුව නවත්තලා දාන්න. එහෙනම් අපේ කන් වලින් අපි කර්මය නවත්තන්න ඕනේ. අද ඉඳලා අපි මෙනෙහි කරමු මේ ඇයෙන සෑම වචනයක්ම මට ඇහෙන්නේ දුකක්. හේතුව මේ වචන වලින් ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා. අපට නිന്ദා සාගත අගෞරව සාගත වචන ඇයෙනකොට අපට වෛරය, ద్వේෂය, ක්‍රෝධය ඇති වෙනවා. ඒ වගේම තමයි ප්‍රශංසා කීර්ති නම්බුනාම ඇයෙනකොට අපට ගෞරවාන්විත වචන ඇයෙනකොට අපි පිළිබඳව අපට මාන්නය, ලෝභය, උඩඟුව, ආංකාරය ඇති වෙනවා. එහෙනම් ඇයෙන වචන හැම එකක්ම මේ ධර්මතාවයන් දෙකෙන් එකක් නේද ඇයෙන්න ඕනේ. ඒකෙන් තොරව කතා කරන්න පුළුවන් කමක් නැහැ නේද? එහෙනම් මේක ගන්න කියලා කිව්වාම අන්න ලෝභය ඇති වෙනවා මට අයිතියක් හම්බුණා මට මේක දුන්නා පූජා කළා මට ඉමිකාරත්වයක් ලැබුණා එයා ලෝභ පැත්තට આવවෙනවා අනේ මේක ගන්න එපා කිව්වම තරහා යනවා බලන්න හැමෝටම ගන්න දුන්නා මට දුන්නේ මට පිළිගත්තේ නැහැ. එයාට द्वේෂයක් අට ගන්නවා. එහෙනම් කට ඇරලා කතා කෙරුවොත් ඒක තුල දුක කට ගන්නවා. කනට මොනාරි දෙයක් ඇහුනොත් අන්න දුක හට ගන්නවා. මේකෙන් අපිට බේරෙන්න බෑ. ඇයි මේ ලෝකේ කතා නොකර ඉන්න ගොළුවා rahat වෙලා නැහැ. එහෙනම් කතාව නැවතුවයි කියලා අපට rahat වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ලෝකේ ඉන්න සෑම ගොළුවෙක්ම rahat වෙන්න ඕනේ. කන් ඇයෙන් නැතුව අපි කැලාවකට ගියා කාන්තාරකට ගියා මිනිස්සු නැති තැනකට ගිහින් හිටියා දැන් නම් මොකවත් ඇහෙන්නේ නැහැ දුක නැවතුණාද නැහැ දුක නැවතිලා නැහැ මනසෙන් ආගත්ත දේවල් මතකේ තියෙන දේවල් වල දොහොංකාරය අපට ඇයෙනවා. ඒක තුලින් කර්මය නිර්මාණය වෙනවා. ඇතුලේ තියෙන ශබ්දේ නවත්තලා නැහැ. ඒම බාහිර ශබ්ද නවත්තනවා නම් උත්පත්තියෙන්ම කන් ඇයෙන් නැති පුංචි ළමයි ඕනතරම් ඉන්නවා. වැඩිහිටිය ඕනතරම් ඉන්නවා. ඒ කට්ටිය rahat වෙන්න එපාය. ඒ කට්ටිය rahat වෙන්නෙත් නැහැ. උත්පත්තියෙම මේ පේන කට්ටියට කර්ම ඇදෙන නිසා උත්පත්තියෙම පේන්නේ නැති කට්ටිය ඉන්නවා. එහෙනම් ඒ අන්ධ පින්වතුන් rahat වෙන්න එපාය. එහෙනම් මේක තුල තියෙන ධර්මතාවය මොකද්ද කියලා බලනකොට අපි දකිනවා මේ ඇහෙන දේවලින් බේරලා ගියාට මේක හරියන්නේ නැහැ. එහෙම බේරෙන්න බෑ. ඇයෙන බව දැනගෙන කර්ම ඇදෙන ක්‍රමවේදය නැවතුවත් විතරක් අපට ඕනම තැනක මේ ලෝකේ ඉන්න පුළුවන් කර්මයකින් තොරව එන රාත් සුදුසුම තැන තමයි කර්මය ඇතිවීම වළක්වාගෙන ඉන්න පුළුවන් ඒ ඉන්න ඕනම තැනක් සුදුසු ප්‍රදේශයක්. එහෙනම් අපි දැක්කා අපේ කන් අපට මේ දුක නවත්ත ගන්න දුක නිර්මාණය වෙන කර්මය නවත්ත ගන්න ක්‍රමවේදය ඒ විතරක් නෙමෙයි අපේ කටෙන් අපි කතා කරන වචන වලින් ඕන තරම් දුක ඇති වෙනවා. කතා කෙරුවොත් කතා කරන්නේ දුක. මොනවද කතා කළේ? අපි අපේ සේනාසනය ගැන කතා කළා නෑ. ඒ දුක ගැන කතා කළේ. සේනාසනයේ වර්ණනාව කියන්නේ දුකක්. සේනාසනයේ විස්තර සාකච්ඡා කරනවා කියන්නේ දුකක්. සේනාසනය පිළිබඳ අනාගත වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරලා කරලා විඩාවටපත් වෙනවා කියන්නේ දුකක්. එහෙනම් යම්කිසි ගීපින්වතෙක් ඇවිල්ලා එයාගේ ගෙවල් වල තියෙන විස්තර කතා කරනවා කියන්නේ ඒ කතා කරලා තියෙන විස්තර නෙමෙයි එයාගේ දුක. එයාගේ මානසිකත්වය තමයි කතා කරන්නේ. අපට මේ දේවල් ලැබුන්නේ මේ දේවල් ඇදුන්නේ මේවා භාගෙට ඇදිලා මේක හදන්න පින්වතෙක් නෑ. ඒ කියන්නේ ඔක්කොම විලාප. එයාගේ දුක මේ කියන්නේ. අපට වැඩිපුර හම්බෙනවා මේක කරදරයි. ඒ කියන්නේ එයාගේ දුක. ඒක එයාට දුකක්. මොකවත් හම්බෙන්නේ මේ දවස්වල. ඒ කියන්නේ ඒකත් එයාට දුකක්. ඒක නිසා දුක් විඳිනේ දුක කියන්නේ. එහෙනම් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මගේ අම්මා නැති වුණා අම්මා නැති වුණා කියන එක නෙමෙයි කියන්නේ ඒක නිසා ඇතිවෙච්ච මේ දුක මේ කියන්නේ වෙන වචන වලින් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මගේ වෙල ගොඩාක් ශාස්ත්‍රික වුණා මේ සැරේ ගිය සැරේට වඩා මට පළදාව තියෙනවා ඒ කියන්නේ එයාගේ සන්තෝෂයෙන් නෙමෙයි එයාගේ දුක කියන්නේ ගිය සැරේට වඩා මේ සැරේ වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඒ අස්වැන්න නෙලන්න වැඩිපුර පඩියක් ගෙවන්න වෙනවා. දින ගාන වැඩි. ඇයි අස්වැන්න වැඩි නම් දින ගාන වැඩියෙන් කරන්න ඕනේ. ඒවා අටුමුටු වල තැම්පත් කරන්න යන කාලය වැඩි. ඒවට ක්‍රමින්ගෙන් ඇතිවෙන ආනිය වැඩි. වී කිලෝ එකක් තියෙන කෙනෙකුගේ ආනිය කොච්චරද කියලා ඇහුවාම කිලෝ එකක ආනියක් විතරයි යාට වෙන්නේ. අයි එයා ළඟ තිබිලා තියෙන කිලෝ එකයි. කිලෝ 5000ක තියෙන කෙනෙකුගේ කෘමි හානියක් වුණොත් එයාට වෙන්නේ කිලෝ 5000ක කෘමි හානිය. එහෙනම් හානියත් ලොකුයි. එහෙනම් අපට ප්‍රශ්න වැඩි වෙනවයි කියලා කියන්නේ දුක වැඩි වෙනවා. සන්තෝෂය වැඩි වෙනවා කියලා කියන්නේ දුක වැඩි වෙනවා. එහෙනම් කෝටි ගණන් මිනිස්සු ඉතියාට වැඩිපුරම දුක දැනුනේ අපේ සිදුවත් මාබෝසතාණන් වහන්සේට රම්‍ය සුරම්‍ය සුබ කියන සන්තෝෂය වැඩි එහෙනම් මේ ලෝකයේ සන්තෝෂය වැඩි වෙනකොට ඒක දුකක් බවට පත් වෙනවා. ප්‍රශ්න වැඩි වෙනකොට ඒක දුකක් බවට පත් වෙනවා. බලාපොරොත්තු වැඩි වෙනකොට දුකක් බවට පත් වෙනවා. ඇලිම් ගැටීම් ඇති වෙනකොට දුකක් බවට පත් වෙනවා. එහෙනම් මේ සෑම දෙයක්ම හේතුවම ඵලයක් වශයෙන් නිර්මාණය කළොත් ඒ නිර්මාණය කරන ඵලය දුකක්. එහෙනම් මේ අටලෝ දහමේ මේ දුක කියන දාමට අවුෙච්ච නැති කෙනෙක් ඉන්නවද කියලා බලනකොට අරියත් මාර්ගයේ යන උත්තමයා වෙනකම් මේ ලෝකේ ආර්ය කුල පුත්‍රය අවුෙලා නම් පෘථුජන අය ගැන මොන කතාවද ඒගොල්ලෝ පැය 24ෙම ඉන්නේ දුක තුලමයි හේතුව නැකිටින්න බෑ අමාරුයි දුකයි නැකිට්ටාම වැඩ කරන්න ඕනේ ජීවත් වෙන්න අම්බ කරන්න ඕනේ දුකයි අම්බ කරන්න ගියාම ආත්මార్థකාමී මිනිස්සු විඩාවටපත් කරන්න ඕනේ ශ්‍රමය අනවශ්‍ය විදිහට ඌරගන්න ඕනේ ඒ මිනිස්සු තල්ලාපල්ලා වැඩ කරන්න ඕනේ වැඩිපුර ලාභය උපයන්න ඕනේ ගොඩාක් දේවල් වංචනික ලෙස එකතු කරන්න ඕනේ ඉතුරු කරන්න ඕනේ මේ කියන්නේ හැම මොහොතෙම දුක තුල ඉන්නවා කියන එකනේ එහෙනම් අපේ කට පාවිච්චි කරලා අපි කතා කරන සෑම වචනයක් තුලින්ම අපේ දුකක් තමයි එළියට දාන්නේ එහෙනම් අපේ දුක අපි කතාවෙන් ප්‍රකාශයටපත් කරනවා. තමන්ගේ සිතේ ස්වභාවය වචනයෙන් ප්‍රකාශයටපත් කරනවා. තමන්ගේ ಗುಣධර්ම වල තරම වචනයෙන් ප්‍රකාශ කරනවා. තමන් තුල පවතිනා වූ සීලයේ ප්‍රමාණය වචන වලින් ප්‍රකාශ කරනවා. තමන් ළඟ වැඩිච්ච ගුණාංග වචනයෙන් ප්‍රකාශ කරනවා. තමන් ළඟ නොවැඩිච්ච අඩුපාඩු සහිත ගුණාංග ඒවත් වචනයෙන් ප්‍රකාශ කරනවා. කට ඇරීලා වචන දෙක තුන එළියට එනකොට ඒ පුද්ගලයාගේ කේන්දරය ඇදිලා ඉවරයි. කට ඇරලා පළවෙනි වචනේ එළියට එනකොටම එයාගේ මාර්ගඵලය, එයාගේ අවබෝධය, ප්‍රඥාව, එයා ඉන්න තැන කොතනද ඔක්කොම අවබෝධ වෙලා ඉවරයි. එතනින් එයාට කතා කරන්න මොකවත් නැහැ. එහෙනම් මේ වචනය තුල පවතිනා වූ දුක මේ වචනය තුල ඇති වෙලා තියෙන මේ දුක්ඛ සත්‍ය මේ නිර්මාණය සමීකරණය මේ අනාගාමි ඵලයේ ඉන්න උත්තමයා දකිනවා. එයා දැන් කල්පනා කරනවා මේක කොහොමද මේක වෙනස් කරන්නේ? එයාට ක්‍රමයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. කතා කරන සෑම වචනයක් තුළින්ම කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී කතා කිරීමේ ක්‍රමවේදය තුළින් කතා කරන්න පුළුවන් පැය 24ම කර්ම හැදෙන්නේ නැහැ කියන එක එයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ විදියට යා කතා කරනවා උදේ ඉඳලා රෑ වෙනකන් දවස් දෙකක් තුනක් කතා කරනවා. කතා කරනකොට පසුව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ කතාවේ තඩුවක් පේනවා. කිසිම කෙනෙකුට ඉතට දුකක් කරදරයක් ඇති වුණේ නැහැ. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී මං කතා කළා දුක් නොදී කතා කළා කියන සන්තෝෂය දැන් මට කර්මයක් වෙනවා මම මේ විදිහට කතා කරන වෑයම් කරන එක මට දුකක් මේ විදියට කරන මේ නඩත්තුව මට දුකක්. මම මේ විදියට සංවිධානාත්මකව කතා කරන්න මං කොච්චර 100ෙන් වෙසෙන්න ඕනේද? මොනතරම් විඩාවක් දරන්න ඕනේද? පරිස්සම් වෙන්න ඕනේද? මේ තුල තියෙන සියුම් දුකවල් එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා කල්පනා කරනවා මේ කතා කරන මේ පිළිවෙත තුලත් සෑහෙන අඩුපාඩු තියෙන බව. එහෙනම් ඒ ආර්ය උත්තමයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා තමන් කතා කරන වචනය කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී කතා කිරීමේ පිළිවෙලයි. නමුත් ඒ පිළිවෙල නඩත්තුවක් තියෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙලා එයා මේක නිර්මාණය කරලා පවත්වාගෙන යනවා. බලාපොරොත්තු රහිතව කතා කෙරුවොත් මේක විසඳෙනවා කියන අදහස ඇති කරගෙන සිතට කයට දුක් නොදී කතා කරනවා බලාපොරොත්තු නැතුව එතකොට මේක තුනී වෙලා යනවා එතකොටත් කල්පනා කරලා බලනවා දැන් ප්‍රශ්නේ විසඳෙලාද කියලා නෑ. බලාපොරොත්තු රහිතව කතා කරන නිසා අඩුපාඩු ඇති වෙනවා. එතකොට යාට තේරෙන බලාපොරොත්තු කියන එක අයින් කළාට තවත් මේක තුළ අභ්‍යන්තරයේ තියෙනවා මේ වචනේ අසුරවන්න. එහෙනම් සිතට, කයට දුක් නොදී කතා කළ යුතුයි බලාපොරොත්තු නැතුව. එහෙනම් බලාපොරොත්තු නැතුව කතා කරන දේ දානයක් අත්හැරීමක්, ඉවර කිරීමක් ඒක ලෝකෝත්තර විය යුතුයි. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොති බලාපොරොත්තු නැතුව ලෞකික දේක් කතා කරනවා නම් ඒක තුලින් කර්ම හැදෙනවා මේ සියුම් තන එයාට වැටහිලා අවබෝධ වෙනවා දැන් එයා පුරුදු වෙනවා කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී බලාපොරොත්තු රහිතව ලෝකෝත්තර කාරණා පමණක් කතා කරන්න දැන් එයාට තේරෙනවා වචනේ මම බේරුණා වචනේ කරනකොට කෙන දුක මන් නිවාගත්තයි කියලා සන්තෝෂ වෙනකොට දුක නිවාගත්තා නම් එතර වෙන්න එපාය එයා තාම කෙලෙස් සාගරයේ ඔරුවේ ඉන්නවා එයා තාම වතුරේ ඉන්නවා තාම අරියත් මාර්ගයේ ඉන්නේ ඵලයටපත්ුන් නැ එතකොට එයාට තේරෙනවා ලෝකෝත්තර දේ කතා කළාට මේක තුළ තවත් සියුම් තැන් තියෙනවා අඩුපාඩු තියෙනවා මේ දිවේ තියෙන ප්‍රශ්නය විසඳිලා නැහැ මේ જીව ආයතනයේ ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. මේක තුල තවත් ගැඹුරට තියෙනවායි කියලා කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් නොදී කතා කරන ක්‍රමවේදය බලාපොරොත්තු නැතුව ඒ දේ කියන ක්‍රමවේදය එසේ කියනා උදේ ලෝකෝත්තර කියන ක්‍රමවේදය කියන කරුණු ටික විමසලා බලනකොට ලෝකෝත්තර දේ කුසල් වඩන්න පින් වඩන්න පැවැත්මට කතා කරනවා නම් ඒක තුළින් දිව්‍ය ලෝක උත්පත්ති ඇති වෙනවා අන්න තාම කර්මය ඉවර වෙලා නැහැ එහෙනම් මේ ලෝකේ කුසල් වඩන්න පින් වඩන්න මේ ලෝකේ ಗುಣධර්ම වඩන්නයි කියලා දේශනා කරනකොට ඒගොල්ලෝ ඒවා වඩලා සක්‍ර දේවේන්ද්‍රයා වෙනවා මහේසාක්‍ය දෙවිවරු වෙනවා බ්‍රහ්ම ලෝකයේ බ්‍රාහ්මණ දෙවිවරු වෙලා ඉපදිලා ඒගොල්ලන්ට පැවැත්මක් ඇති වෙලා එහෙනම් කුසල්පෙන් වඩාගෙන මේ ලෝකයේ සක්විති රජ වෙලා ඉපදෙලා එහෙනම් ලෝකෝත්තර ධර්මයේ තුලත් පුංචි අඩුවක් තියෙනවා. මේක වටා ගත්තට පස්සේ එයා ලෝකෝත්තර කාරණාව තුල පුංචි වෙනසක් කරනවා. නිවනට පමණයි කියලා කතා කරනවා. අපි කියනවානේ බීමට පමණයි කියලා. ඒකෙන් කට හොදන්න දෙන්නේ, මූණ හොදන්න දෙන්නේ, අතපය හොදන්න දෙන්නේ. එතන බෝඩ් එකකුත් ගාලා තිනා කට සේදීම අතපය සේදීම තානම් කියලා. හැබැයි ප්‍රඥාවන්තයා සෝදන එක කවදාවත් වළක්වන්න බෑ. ඒතෝ ප්‍රඥාවන්තයා ඇවිල්ලා කියන මේ බීමට පමණයි නේ කියලා වරලා එයා වතුර ටිකක් ටැප් එකෙන් අතට අරගෙන කට ඇතුළට දාලා කට ඇතුලේ හොදනවා. දැන් කට ඇතුළේනේ කට හොදන්න බෑ කෙනෙකුට ගිලිනවා නෑ මම ගිල්ලයි කියලා කියනවා. දැන් බීපු වතුර ඇතුළ කොහමද ගන්නෙ? දැන් අත් දෙකට වතුර ගන්නකොට අත හේදිලා නේද යන්නේ. දැන් අතත් හොදලා කටත් හොදලා. දැන් අර බෝඩ් එක තිබුණාට ඒ මිනිස්සයා ඉස්සරහා මේ දේවල් කරනවා. එයාව නවත්තන්න බෑ. ප්‍රඥාවන්තයා ඒකෙන් බේරෙනවා. එහෙනම් මේ විදියට නිවනට පමණයි කියන මානසිකත්වයේ තුලින් ඒක තුලින් අනවශ්‍ය කිසිම දෙයක් නැතුව කඩතොළු නැතුව වචන නිර්මාණය කරනවා. සෑම කෙනාගේම නිවීමට පිණිස යහපතට පිණිස සංසාර විමුක්තිය පිණිස එයා වචන අසුරවනවා. දැන් එයාට තේනවා අරියටම අරිය දැන් මම නිදහස් වුණා. හේතුව මම මේ ලෝකයේ කිසිම සත්වයෙකුගේ සිතට කයට දුක් නොදී කතා කරනවා. ඒ කතා කරන දේවල් වල බලාපොරොත්තුවක් මට නැහැ. ඒ කතා කරන දේවල් සම්පූර්ණ ලෝකෝත්තර දේවල්. ඒ ලෝකෝත්තර දේවල් පවා මන් නිවනට සීමා කළා. නිවනට පමනයි කළා. දැන් මන් නිදාසුණයි කියලා බලනකොට එතකොටත් එයාට තේරෙනවා තාම මන් නිවිලා නැහැ, rahat වෙලා නැහැ. එහෙනම් කොහේ හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මට මේක තේරෙන්නේ නැත්තේ? එහෙනම් මේක තව තවත් ගැඹුරට ගවේෂණය කරනකොට එයාට තේරෙනවා කතා කළොත් එයා අවුලා කියලා. නිවිච්ච කෙනා කතා කරන්න කතා කරන්නේ නැහැ. හේතුව නිවිච්ච කෙනාට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ශබ්ද කෝෂය නැවතෙන තාක්කල් වහලා දාන තාක්කල් එයාට මේ ලෝකයේ වැඩ තියෙනවා, වැඩ කෙරෙනවා, කර්ම ඇදෙනවා. එහෙනම් සෑම ඉරියව්වක් තුළින්ම අවෝසි කර්ම හරි එයාට නිර්මාණය වෙනවා කියන ප්‍රශ්නේ එයාට තේරෙනවා. අන්න එයා ඒ සෑම දෙයක්ම නිස්සරණයි කියලා ඉතලා ඒ ආදීනව දැකලා එයා නිස්සරණ කරන ඔක්කම අතාරිනවා එයා ශබ්දකෝෂය වාලා දානවා යම්කිසි කෙනෙක් යමක් ඇව්වොත් ඒ ආහන දෙයට ඇතිවෙච්ච කර්මය මුල් කරගෙන ඵලයක් වශයෙන් මේකෙන් ශබ්දයක් එළියට දානවා මිසක් එයා උවමනාවෙන් මිනිසුන්ට ශබ්ද දාන්නේ නැහැ ශබ්දකෝෂේ පාවිච්චි කරන්නේ කට ඇරලා කතා කරන්නේ එයා නිස්සබ්දතාවයට සමවදිනවා එයා නිස්සබ්ද වුණාම යාට තේරෙනවා එයා නිස්සබ්ද කලේ කට නෙමෙයි වචනය නෙමෙයි දුක නෙමෙයි එයා සම්පූර්ණ නිවීමට අදාළ හැම දෙයක්ම නිවල දැම්මා විඥාණයම නිස්සබ්ද කරලා දැම්මා නැවතුණා කියලා යට ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් අපේ වචනය මොනතරම් දුකට හේතුවක් වෙලා තියෙනවද සෑම වචනයක් තුළම මොනතරම් බරපතල ධර්මතාවයන් පැවතිලා තියෙනවද දුක නැතුව වෙන මොකවත් අපට කතා කරන්න බෑ. දුක නැතුව කතා කරන්න ක්‍රමයක් අපි දන්නේ නැහැ. එහෙනම් අපි නිස්සබ්දතාවය වැඩිපුර පුරුදු කළ යුතුයි. නිවනට අදාළ කාරණා කතා කළ යුතුයි. බලාපොරොත්තු නැතුව කතා කළ යුතුයි. නිවීමට පමණක් කතා කළ යුතුයි. ඒ කතා කරන කාරණාවත් යම්කිසි කෙනෙකුගේ ඉල්ලීම මත පමණක් කතා කළ යුතුයි ආරාධනා නොකර ධර්මදේශනා වලට වඩින්ට එපා කියලා භාග්‍යතුන් වහන්සේ විනයක් දාලා තින්නේ මේ කාරණාව නිසා. ඉල්ලුව විතරක් දෙන්න ඉල්ලන්න නැත්තම් නිස්සබ්ද වෙන්න. ඉදිරිපත් වෙනවා නම් විතරක් කියන්න නැත්තම් නිස්සබ්දව ඉන්න. ඇව්වොත් විතරක් කියන්න නැත්තම් කියන්න එපා. මේ විනය දාලා තියෙන්නේ මේ මේ හේතු නිසා. එහෙනම් මේ දුක අපට ඇස් වලින් ඇති වෙන ක්‍රමවේද දකින්න සෑම තැනම දුක පවතිනවා. ඇයෙන සෑම තැනම ඇයෙන්නේ දුක. පේන තරමක් පෙන්ලා තින්නේ දුක. කතා කරන තරමක් කතා කරලා තින්නේ දුක. ඇසිරෙන තරමක් මේ චර්යාවෙන් ඇසිරලා තින්නේ දුක. අපි වාඩි වෙලා ඉන්නවා ගොඩාක් වෙලා අපි කියන කොච්චර සංවරද කියලා. හැබැයි gedara මිනිස්සු බයිනවා. මේ මිනිස්සයා නිකන් ඉන්න බැරුව අපිව කසාද බැඳලා දරුවොත් අදලා නිකම්ම වාඩි වෙලා ඉන්න කම්මැලියා මේ මිනිස්සයා නිසා කන්නත් නැහැ, බොන්නත් නැහැ. ගෙවල් වල ඔක්කොම විනාශ වෙලා මගේ ජීවිතෙත් එක්ක විනාශ කළා කියලා දැන් gedara මිනිස්සු උඩ පැන පැන බයිනවනේ. එහෙනම් පිට මිනිස්සු සාදුකාර දෙනවා තාපසෙක් වගේ මිනිසෙක් තිබ්බතන පිළිම වාගේ සතියක් විතර ඉන්නවා සතියක් විතර ඉන්න කැත්ත සතියකට දින අතකට වේල් 14ක් යට දෙන්න එපාය කන්න බොන්න. ඇයි උදේ දවල් යට කෑම බීම දෙන්න එපාය. එයාට නඩත්තු වියදම කරන්න එපාය. එතකොට gedara කට්ටියට මේක ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් නිස්සබ්දව වාඩි වෙලා ඉන්න ඒ ඉරියවට දොස් කියන කාරණාවක් තියෙනවා නම් ඇවිදින එක ක්‍රියා කරන එක අපට ඕන විදිහට ගමන් යන එක ගැන ආයි කොච්චර කියන්න පුළුවන්ද ඇස් දෙක පියාගෙන ඉන්නකොටත් මිනිස්සු බයිනවා මේ මිනිස්සයා නිදි නෑ නිදි වාගේ රඟපානවා කියලා බලන ඇත්තටම නිදි නිින්ද ගිය මිනිස්සයාටත් බයිනවා එහෙනම් සෑම අංග චලනයකටම දොස් කියන්න හේතුවක් පිරව මිනිසුන්ට එහෙනම් අපේ චර්යාව තුළින් කර්ම ඇති නොවෙන්න නම් මේ චර්යාව ලෝකෝත්තර කරන්න ඕනේ මේ චර්යාව නිවල දාන්න ඕනේ සෑම චර්යාවක් පිළිබඳව චිත්තානුපස්සනාව පවතින්න ඕනේ මේ ධර්මතාවය තුළ අපට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ධර්මතාවයට අනුව අපේ ජීවිතය ඇඩගස්ස ගන්න පුළුවන් නම් අන්න දුක නවතිනවා සෑම චලනයකින්ම දුක විනය පිටකේ අරගෙන බැලුවාම කෝටියක් සංවර සීලය තියෙනවා ඉටගත්ොත් වැරදි ඉඳගත්ොත් වැරදි ඇවිද්දොත් වැරදි අයියෙන් ඇවිද්දොත් වැරදි ගොඩාක් කිමින් ඇවිද්දොත් වැරදි දානේ අතට ගන්නකොට ඇඟිල්ලක් දික් කරලා තිබුණොත් වැරදි. ඇඟිලි ඔක්කොම උණ්ඩි කරලා තිබුණොත් වැරදි. ගොඩාක් ගත්තොත් වැරදි. ගොඩාක් ටිකක් ගත්තොත් වැරදි. මධ්‍යම ප්‍රමාණය කට ඇතුළට විසිකලොත් වැරදි. කට ඇතුළට ඇතුල් කරලා ඒක කටේ තියාගෙන ගොඩාක් වෙලා රසය වින්දනය කරගෙන මත් වුනොත් වැරදි. විකනකොට ඒ කට ඇතුළේ හැම දතෙන්ම හැම පැත්තටම විසිර විසිර වික්කොත් වැරදි. එක තැනම වැඩි වෙලාව පැය ගාණක් වික්කොත් වැඩි අය අනික් කට්ටියට අත්ෝදණ්ඩ පැය දෙකක් විතර යනවා විඩාවටපත් වෙනවා එහෙනම් මේ සෑම විනයක්ම දාලා තින්නේ මොකද්ද මේ චර්යාවෙන් දුක ඇති වෙන නිසා මේ චර්යාවේ හැම තැනම තියෙන දුකක් නිස්සබ්ද වෙන්නේ කොහොඳයි නිස්සබ්ද භාවනාව ගොඩාක් වටිනවා හැබැයි යම්කිසි කෙනෙක් කතා කරනකොට කතා නොකර නිස්සබ්ද වෙතියා මෙයාට තරහා යනවා බලන්න මෙච්චර කතා කරන මේ මිනිසයා උත්තරයක් දෙන්නේ මට සලකන්නේ එයාට තරහා වෙලා අමනාප වෙනවා එහෙනම් ඒ සතාගේ ඒ විඥාණයට දීපු වේදනාව දුක ඒකෙන් කර්මයක් ඇදෙනවානේ නිස්සබ්ද භාවනාව තුලිනොත් කර්ම හදන්න පුළුවන් විශේෂ අවස්ථාවලදී ප්‍රශ්නයක් විමසනකොට ශබ්ද කෝෂය වාලා දාලා අපි නිස්සබ්ද වෙන කතා කරන්නේ අර මිනිසුන්ට මරන්න තරම් තරහා. මේක දැනගත්ත මිනිසයා දන්න මිනිසයා වචනයක් කියන්නේ බලන්නක අපෙන් පලි ගන්න නැති. හැබැයි ආ නිස්සබ්ද භාවනා වඩනවා. ඒක තුලින් අර මිනිසුන්ට කර්ම ඇදෙනවා. එනම් මේ චර්යාව අරන් බලනකොට මේ චර්යාවේ තියෙන විශේෂත්වය තමයි සෑම චර්යාවක් තුළින්ම අපට කර්මයක් දුකක් නිර්මාණය වෙනවා. මේ දුක නිර්මාණය වෙන තථාගතයන් වහන්සේ තේරුම් අරගෙන මේ නිර්මාණය වෙන ක්‍රමවේදය තමයි මේ කෝටියක් සංවර සීලය තුළින් උන්වහන්සේ නැති කරලා තියෙන්නේ එහෙම නැත්නම් නිරෝධ කරලා තියෙන්නේ. එහෙනම් සෑම සංවර සීලයක්ම සෑම චර්යාවක්ම තවත් කෙනෙකුගේ නිවීම පිණිස විය යුතුයි. අපේ චර්යාව තවත් කෙනෙකුගේ නිවීමට හේතුවක් විය යුතුයි. අපේ චර්යාව තවත් කෙනෙකුගේ නිවීමට අදාළ කමටානක් වේ යුතුයි. එහෙම වෙන්න පුළුවන් නම් විතරක් අපේ චර්යාව කරන කරන කොටගෙන දුක ඇති වෙන්නේ එහෙනම් අපේ චර්යාවෙන් දුක ඇති වෙනවා. සෑම චලනයක් තුළින්ම දුක ඇති වෙනවා. එහෙනම් අපේ වැඩිහිටියෙක් අපි ළඟට ඇවිල්ලා කතා කරනකොට වාඩි වෙලා උත්තර දුන්නාම අන්න ඒ වැඩිහිටියාගේ මනසට ඇතිවෙන චේතනාව ඉඳගෙන උත්තර දෙන බාලකෙනාට කර්මයක් වෙනවා ආගන්තුක සත්කාරයේ පළවෙනි සත්කාරය වැඩිහිටියාට ආගන්තුකයාට නැකිටලා ගරු කරලා උත්තර දෙන එක එසේ ගරු කෙරුවාම යාගේ සිත පෑදෙනවා එයා හිතනවා මම බාලයෙක් නමුත් ආගන්තුකයෙක් නිසා මට නැකිටලා ගරු කළා මට බොහොම අනුකම්පාවෙන් කතා කළා මේ නැකිట్లా ගරු කරපු ක්‍රමෙන් එයා මුළු සේනාසනෙම විස්තරය දැනගන්නවා. ආරම්භය මෙච්චර සංවර නම් ආරම්භය මෙච්චර ගුණයපත් නම් එහෙනම් ගැඹුර ගැන මොකවත් කතා කරන්න දෙයක් නැහැ. අවසානය ගැන මොකවත් කතා කරන්න දෙයක් නැහැ. මේක සුන්දරමයි කියලා. එන කෙනාට අපි වාඩි වෙලා නැකිටින්නවත් නැහැ. ඇයි මොකද කොහෙට දාවේ මොකට දාවේ කොහෙන් දාවේ ඕම ප්‍රශ්නානකට තේරෙනවා. ආරම්භයේ මූලාසනය මෙතන නම් මැදට ගියා කියන්නේ මට වාබොණ්ඩ වෙන්නේ ඒ ආවට වඩා වේගෙන් පිටත් වෙනවා. එහෙනම් මේ චර්යාවල් ඉඳගන්න එක, නැගිටින එක, කතා කරන එක, යන එක, එන එක කියලා මේ හැම විනයක්ම අරන් බලනකොට මේ චර්යාව ගැන භාග්‍යතුන් වහන්සේ පිටකයක් දේශනා කළා. විනය පිටකයේ තියෙන සම්පූර්ණ චර්යා ධර්මය. එහෙනම් මේ චර්යාව කියලා කියන්නේ දුකට ප්‍රධාන හේතුව දුක නිර්මාණය කරන කර්මාන්ත ආයතනය එහෙනම් මේ ආයතනය හදන්න ඕනේ. මේ ආයතනය නිරෝධ කරන්න ඕනේ. එහෙනම් මේ සෑම චලනයක් පිළිබඳවම අපි සීය වඩන්න ඕනේ. මේ අවබෝධය ගන්න පුළුවන් නම් එයා අරියත් මාර්ගය සම්පූර්ණ කරනවා. එයා අරියත් මාර්ගය තුලින් නිමාව දකිනවා. එහෙනම් මේ චර්යාව අපේ කයෙන් අපි නිරෝධ කරන්න ඕනේ. අපේ චර්යාවලින් ඇතිවෙනා වූ කර්මය අපි නිමා දමන්න ඕනේ. ඒ වගේ තමයි අපේ නාසයෙන් ඇතිවෙන දුක ගඳක් දැනෙන්න බෑ අපට දුක දැනෙනවා අනේ මේක ඉවස ගන්න බෑ සුවඳක් දැනෙනකොට දුකක් දැනෙනවා මොකද අනේ මේ සුවඳ අත්හැරලා යන්න බෑ මේ සුවඳ ඈත් වෙනවා අනේ මේක ඈත් කරලා බෑ ළඟ තියා ගන්න ඕනේ ඒ මල් වට්ටිය ළඟ තියාගෙන උස්ම ගන්නවා ඇයි මේක ඈත් කරලා බෑ දුකේ බෑ කියලා කියනවා එහෙනම් මේ හැම අලංකාරයක් තුළින්ම මේ ගන්ධයක් තුළින්ම අපි යම්කිසි දුකක් විඳිනවා. ඒක ගඳ වුණත් සුවඳ වුණත් ඒක දුකක් බවට පත් වෙලා දුක වින්දනය කරන බව අපට තේරෙන්නේ නැහැ. එහෙනම් නාසයට දැනෙන තරමක් මේ ලෝකේ දැනিলা තින්නේ දුක. එහෙනම් මේ දුක ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි එයා තේරුම් ගන්නේ ගඳෙන් වැඩකුත් නැහැ, සුවඳෙන් වැඩකුත් නැහැ. ඒතුව මම මොකටද දුක වින්දනය කරන්නේ? දුක මොකටද මම භුක්ති විඳින්නේ? මම මොකටද දුකේ අයිතිකාරයා වෙන්නේ? එයා මේවා නිරෝධ කරනවා. හැම දෙයක්ම අත්හැරලා එයා නිදහස් වෙනවා. කල්පනා කරලා බලන්න මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තවත් මේ දුක්ඛ කියන අටලෝ ධාමට අවු වෙන තවත් විශේෂ කෙනෙක් ඉන්නවා එයා තමයි අපේ සිත සෑම සිතවිල්ලක්ම දුකට ඉනිකම් කියනවා නේද එහෙනම් අපි මේක කරනවා මේ විදිහට ඇසිරෙනවා මේ විදිහටයි මගේ ජීවිතය ගොඩනගන්නේ මම මේ රස්සාව කරන්නේ මෙච්චර කම්බ කරනවා හේන කොටනවා මේක වපුරනවා මේ විදිහට කපනවා ආවල් තැන විකුණනවා මට ඕන විදිහට මම මෙච්චරක් අපේ අතේ අතට තියාගන්නවා මේ සෑම කාරණාවක්ම දුක මේ හැම දෙයක් තුළම අපට විඳ දරා ගන්න බැරි තරම් දුකක් පවතිනවා මේ දුක අපට තේරිලා නැහැ එහෙනම් අනාගාමි ඵලයේ ඉන්න ආර්ය උත්තමයා තේරුම් ගන්නවා මේ සෑම චෛතසිකයක්ම චෛතසිකයක් නෙමෙයි බොරුවක් කියලා තින්නේ චෛතසික කියලා මේ හැම එකක්ම දුකක්. භාග්‍යතුන් වහන්සේ සාදුකාරයක් දෙනවා. ඒ සෑම චෛතසිකයක් තුළම චේතනාවක් තුළම කර්මයක් පවතිනවා. ඒක දුකක් ඒක සත්‍යයක් කියලා. එහෙනම් අපේ සිතවිලි වලින් අපිට වෙල මතක් වෙනවා, පොළ මතක් වෙනවා, ගෙවල් මතක් වෙනවා. ඒ ඔක්කොම බැඳීම් නම් බැඳීම් වලට අදාළ සිතවිලි වල කර්මයක් තියෙනවා නම් ඒක විඳවන්න වෙනවා නම් ඒක දුකක් නේද? එහෙනම් දුක මෙනේ කරලා දුක තමයි නිතර නිතර සිතවිලි වශයෙන් නිස්පාදනය කරලා තින්නේ දුක හදන ආයතනයක කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක් වෙලා අපි එහෙනම් සෑම චෛතසිකයක්ම අපට දුක නිර්මාණය කරලා භවයක් ඇදුවා, ජාතියක්, ජරාවක්, දුකක් ඇදුවා, දෝමනස්සයක් ඇදුවා. එහෙනම් අද හිඳලා අපි තේරුම් ගනිමු අපේ චෛතසික චෛතසික නෙමෙයි ඒවා මා විසින් නිර්මාණය කරගන්නා වූ දුක මා තුළින් මා විසින් නිස්පාදනය කරගන්නා වූ මට උරුම වෙන්නා වූ දුක මට මම දුක හදා ගන්නවා එහෙනම් චෛතසික පිළිබඳව එයා චිත්තානුපස්සනාවෙන් සෑම චෛතසිකයේම දුක අයින් කරපු චෛතසික නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් සිත පිළිබඳව 100ෙන් හිටියාම එයාට පුළුවන්කම ලැබෙනවා ඉපදෙන්නා වූ සෑම චෛතසිකයක්ම කර්මයකින් තොරව නිස්පාදනය කරන්නට ඒකට අවෝසි කම්ම චේතනා කියලා කියනවා. එන අවෝසි කර්ම කියලා කියන්නේ ඒ කර්මය නිකන් නිර්මාණය වෙන්න බෑනේ. ඒකට සිතවිල්ලක් තියෙන්න එපා. එතකොට ඒ සිතවිල්ලත් අවෝසි කර්ම චෛතසික. අවෝසි කම්ම චෛතසිකෙන් අවෝසි කර්ම හැදෙනවා. ඒකෙන් ජාතිය, ජරාවක්, දුකක්, භවයක් මොකවත් නැහැ. අවෝසි භව, අවෝසි කර්ම, අවෝසි දුක්ඛ, අවෝසි ජරා, අවෝසි ජාති ඒවා ඇති වෙන්නේ ඔක්කොම අවෝසි වෙලා. තියෙනවා අවෝසි වෙච්ච ඒවා. රූපයක් තියෙනවා ඒක අයින් කළා මොනවද තියන්නේ අරූපයක් තියෙනවා රූපයක් නැහැ කියලා රූපයක් තියෙනවා එහෙනම් જાතියක් නැති જાතියක් දුකක් නැති දුකක් භවයක් නැති භවයක් ඒ කියන්නේ රාතෙක් නිර්වාණ තලයටපත් වුනාම පිරිණිවුනාම එයාට භවයක් තියෙනවා ඒක භවයක් නැති භවයක් උත්පත්තියක් නැති භවයක් සදාකාලික පැවැත්මක් එහෙනම් ඒකටත් අපි භවයක් කියලා කියන ඇයි එතන ඉපදිලා එතන ඉන්නවනේ භව ගානක් ඉපදෙන්නේ නැහැ එහෙනම් එතනත් භවයක් තියෙනවා භවයක් නැති භවයක් දුකක් නැති දුකක් දෝමනස්සයක් නැති දෝමනස්සයක් එනම් මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි එයා මේ අනාගාමි මාර්ගයේ ඉවර කළා අරියත් ඵලයටපත් වෙන්නේ. එයා කවදාවත් මේ ලෝකයේ කිසිම ආයතනයකින් දුකක් ඇති කරගන්නේ නැහැ. දුක නිර්මාණය වෙන්නේ දැන් අපි ගොඩාක් පොත්පත්වල බලලා තිනවා රාතන් වහන්සේලා රාසින්වත් පවු නොකලසේක රාතන් වහන්සේලා කිසිම මෝතක කර්මයක් නිර්මාණය නොකලසේක ඒ උත්තම තනන් වහන්සේලා මේ ලෝකේ කිසිම කුරා කෝම්බියෙකුට ඉන්සා පීඩා නොකර උන්වහන්සේලා පරිණිරවාණයටපත් වූසේක කියලා අපි ශ්‍රවණය කරලා තිනවා කියවලා තිනවා එහෙනම් ආයතනයකින් එක ආයතනයකින් දෙකකින් අපට පුළුවන්කම නැහැ මේක හදන්න එහෙනම් මේ ධර්මතාවය ආයතන අයෙන්ම ඇදෙන්න ඕනේ. ආයතන අයෙන්ම දුක නිවෙන්න ඕනේ. එතකොට තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ආයතන තුකෙන් තුනෙන් දුක නිවෙලා. ඇයි? ඇස් පේන්නේ කතා කරන්න බෑ, කන් ඇහෙන්නේ අඳ ගොළු බීරි තුනක් නැහැ. එතකොට තුනෙන් කර්ම ඇදෙන්නේ හැබැයි නාසයෙන් ගඳ ඇදෙනවා. ඒ ගඳ ඇදෙනකොට ඒ ඇදෙන්නා වූ සුවඳ ගඳ කියන දෙක තුලින් කර්ම ඇදෙනවා. ස්පර්ශයෙන් අටගන්නා වූ සීතල වලට රස්ණයට කර්ම හැදෙනවා. සිතිවිලි වලින් අනිත් මිනිසුන්ට ඔක්කොම පේනවා මට පේන්නේ ඒගොල්ලන්ට ඇයෙනවා මට ඇයෙන්නේ මට හිතෙන දේ කතා කරගන්න බින මේ කම්පණය කර්ණය වෙලා ඉපදෙනවා. එහෙනම් නිවෙනකොට එකක් නිවලා දෙකක් නිවලා බෑ. අයම නිවන්න ඕනේ. එහෙනම් මේ අයන නිවන ක්‍රමවේදය අටලෝ ධාමෙන් අත්වෙනි ධාම අරියත් මාර්ගයේ ධාම මේ ක්‍රමවේදයට අනුව මේ දුක අපි නිවනවා මේ දුක ඇති වෙලා තියෙන ක්‍රමවේදයේ මේ ධර්ම දේශනාවට අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කමඨාන වඩලා නිරෝධ කරලා අපි දුකෙන් එතර වෙනවා ඒ කියන්නේ ඒ මාර්ගයට අදාළ ඵලය අපි අත්පත් කරගන්නවා එහෙනම් අරියත් බෝධියටපත් වෙන්න මේ සංසාර ගමන නතර කරලා දාන්න දුකෙන් නිදහස් වෙන්න අපි විසින් කරන්න ඕන පළවෙනි කාරණාව තමයි මේ ධර්මතාවය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ මේක භාවනාවක් වශයෙන් කමඨානාවක් වශයෙන් ගුණධර්මයක් වශයෙන් සෑම තපරයක් ගන්න මේක වඩන්න ඕනේ එහෙනම් අද ඉඳලා අපි හොඳට මතක තියාගනිමු මට පේන දේවල් මේ ලස්සන දේවල් හැම එකක්ම මට පේනවා නෙමෙයි මේ ඔක්කොම පේන්නේ මට දුක ඇහෙන දේවල් ආවල් දේ මේ දේ එහෙම කියලා එකක් නැහැ. ඇහෙන තරමක් මට ඇහිලා තියෙන ශබ්ද හැම එකක්ම දුක. කතා කරනකොට මං ආවල් දේ කතා කළා මේ දේ කතා කළා නෑ මොකවත් කතා කළා නෑ කතා කරලා තියෙන්නේ දුක මේ නාසයට ස්පර්ශ වෙලා තියෙන සෑම ස්පර්ශ ගන්ධයක්ම දුක එහෙනම් මගේ චර්යාවෙන් මං ඇසුරුනා නම් ඒ ඇසිරලා තියෙන සෑම චලනයක්ම මගේ දුක මගේ චෛතසිකයේ පෘථුජන නම් මම නිර්මාණය කරපු සෑම චෛතසිකයක්ම මගේ දුක එහෙනම් මා විසින් නිර්මාණය කරපු දුක අයක් තිබුණා. ඒ දුක අය ගනුදෙනු කරන ක්‍රමවේදය මා අවබෝධ කරගත්තා. දැන් නිරෝධ කරන්න ඕනේ. ආස්වාදයේ කළා. ලස්සනට තියෙන දේවල් දැක්කා. හොඳට මිහිරි දේවල් ශ්‍රවණය කරා. සුවඳවත් දේවල් ග්‍රහණය කළා. රසවත් දේවල් කැමට ගත්තා. කැමැති කැමැති දේවල් කතා කළා. කැමැති විදියට ඇසුරුණා. හිතන හිතන දේවල් කල්පනා කළා. එහෙනම් මේක ආස්වාදය හොඳට වින්දා. දැන් ආදීනව දැක්කා අපි. දැන් අපි නිස්සරණ වෙන්න ඕනේ. නිස්සරණ කියලා කියන්නේ මොකවත් නැහැ. ඔක්කොම ඉවර කරන්න ඕනේ. අපි කියන નિසරු භූමියක් මොකවත් නැහැ, පැලවෙලා නැහැ, පළදාවක් නැහැ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ මා පොළව මේ පුණ්‍ය කෙත નિසරු භූමියක් කරන්න ඕනේ. මොකවත් නැහැ, කුසලුත් නැහැ, පිනුත් නැහැ, පවුත් නැහැ, අකුසලුත් නැහැ. ඒ කියන්නේ යාට දිව්‍ය ලෝකෙත් ඉපදෙන්න බෑ, අපායෙ ඉපදෙන්නත් බෑ. ඇයි? කර්මය කියන දෙපැත්තම යාට නැහැ. කුසල් පින් තිබුණොත් ඊළ උත්පත්තිය අකුසල කර්ම පාප කර්ම තිබුණා නම් පාල උප්පත්තිය එහෙනම් මේ පුණ්‍යක්කෙතේ මොනවද තියෙන්නේ? ඒකට අනු උත්පත්තිය මේක નિසරු බවක්. මේකේ નિසරු භූමියක්. නිස්සරණ වෙලා එනම් නිස්සරණය කියන ධර්මතාවය තුළින් මේක නිකම් නිකම් කාන්තාර භූමියක් බවට පත් කරාම එයා අරියත් බෝධියටපත් වෙලා පරිණිරවාණයට සූදානම් වෙලා එහෙනම් හදින්දලා අපි මේ ධර්මතාවයේ සරණ යමු මේ ධර්මය නැවත නැවත ප්‍රගුණ කරමු අනාගාමි ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගය යන උත්තමයන් වහන්සේ වඩන ධර්මය අපි ශ්‍රවණය කළා. එහෙනම් මේ දුක්ඛය තුළ පවතිනා වූ තවත් ගොඩාක් ගැඹුරු කාරණාවක් අපි ප්‍රත්‍යක්ෂ කළා. මේක වඩන්න ඕනේ. සෑම තප්පරයක් ගන්න අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා. එහෙනම් මේ ධර්මය සෑම මොහොතම ආස්වාස ප්‍රාස්වාස කරන්නා වාගේ නිතර නිතර මේක මෙනෙහි වෙන්න ඕනේ. පැය 24ම උස්ම ගන්නවා වාගේ පැය 24ම මේක මැනේ කරන්න ඕනේ. මේ ධර්මය වඩන්න ඕනේ. ආයතන අයතුලින්ම දුක නිර්මාණය ක්‍රමවේදය නවත්තන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් අපි තථාගතයන් වහන්සේගේ බුදුන් වැඩිය මග වඩින බුද්ධ ශ්‍රාවකයෝ වෙනවා. ආර්ය ජාතියේ ඉපත්‍ය ලැබිච්ච ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙනවා. එහෙනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන භාග්‍යතුන් වහන්සේගේ නිර්මාණ පණිවිඩය මේ අටලෝ දහම අපේ චරිතය බවට පත් වේවා. අපි මෙනෙහි කරන සජ්ජායනා කරන පිරිතක් බවට පත් වේවා. මේක අපේ කමඨාන වෙලා භාවනා වෙලා නිතර නිතර අපි තුලින් වැඩේවා. මේ ලබාපු මිනිසත් භවයේ සංසාර දුකෙන් ඈතර වෙන්නට මේ අටලෝ ධාම තුලින් දුක්ඛ කියන ධර්මතාවය ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිස්සුත් භවයේ පරිණිරවාණයටම හේතු වේවා වාසනාම වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.